සරත් චන්ද්‍ර කුරුපු මහත්තයා අවසරයි අපේ හාමුදුරනේ කාලාම සූත්‍රයේ වරදවා ගන්න හැටි ගැන ඔබ වහන්සේගේ දේශනය දේශනාව විශිෂ්ටයි. ඒ කියන්නේ බොහොම පිං. ඒ වගේ අපේ හාමුදුරනේ අපි මේ ඔය දුක්ඛ වේදනා, සුඛ වේදනා කියන එක ගැනත් වරදවා ගන්නව නේද? දැන් උපේක්ෂා වේදනාව කියන අපි කියනවා මම ඔය දුකට ගැටෙන්නෙත් නැහැ. මම ඔය සැප වේදනාවට ඇලෙන්නෙත් නැහැ. මම බොහොම උපේක්ෂාවෙන් ඉන්නේ. ඒකත් මේ ඔය කියන ආර්ය උපේක්ෂාව නෙවෙයි නේද අපේ ආන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා. ඒකත් වටින ප්‍රශ්නයක්. උපේක්ෂාව කියන එක මට මතක හැටියට විසුද්ධි මාර්ගයේ නව ආකාරයකින් හෝ දස ආකාරයකින් පැහැදිලි කරලා තිනු උපේක්ෂාව අපිට ප්‍රධාන වශයෙන් උපේක්ෂාව කොටස් පදනම් කිහිපයක හඳුනා ගන්න පුළුවන්. එකක් අඥාන උපේක්ෂාව. එකක් සමාධි උපේක්ෂාව. අනිත් එක ඥාන සංප්‍රයුක්තෝ විදර්ශනා උපේක්ෂාව. අඥාන උපේක්ෂාවයි කියලා කියන්නේ දේවල් නුවණින් කල්පනා කරන්නේ නැතුව නුවණින් වටහා ගන්නේ නැතිව ඒකෙන් සිද්ධ වෙන අනර්ථය හඳුනා ගන්න නැතුව ඒගොල්ලෝ හැබැයි සැලෙන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, දැඩි විදිහට ඒව ග්‍රහණය කරගන්න යන්නෙත් නැහැ. බොහොම මධ්‍යස්තව සැහැල්ලුවෙන් ඉන්නවා. හැබැයි සැහැල්ලු බව ඇති වෙලා තියෙන අඥානකම. ඒ කියන්නේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. වෙන්න යන අනතුර දැනෙන්නේ නැහැ. රටට මොකද වෙන්නේ? සාසනයට මොකද්ද වෙන්න යන්නේ? ජාතියට මොකද්ද වෙන්න යන්නේ? මෙහෙම යනවා. ඒ මොකක්වත් සංඥාවක් නැහැ. හොඳට කාලා නිදාගන්න. ඉතින් හැබැයි මේ මිනිසුන්ට මානසික ආතතිය නැහැ. මේ මිනිසුන්ට අර ડિප්‍රෙෂන් නැති වෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැතුව රෝගී වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඒතර මේ සැහැල්ලුවෙන් ඉන්නේ හැබෑවට මේ ප්‍රශ්න තේරුම් අරගෙන මධ්‍යස්ත වූ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවකින් නෙවෙයි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න ගැන අවධානයක් නැහැ. මොකද්ද වෙන්න යන්නේ කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අර කකුලුවා වතුර ටික පැහෙනකන් දියසැලිය සුවසේ ඉන්නවා වගේ ප්‍රශ්න තේරෙන්නේ නැති වෙනකොට ලෝකෙ වැටහෙන්නේ නැති වෙනකොට අනතුර පෙනෙන්නේ නැති වෙනකොට අපේ මනස තුල බොහොම මධ්‍යස්ත සංසුන් ගතියක් ඇති වෙනවා ඒකත් උපේක්ෂාවක් තමයි හැබැයි ඒ උපේක්ෂාව අඥාන උපේක්ෂාව එහෙම නැත්නම් ඒක තව විදිහකින් මතුවෙන්න පුළුවන් ප්‍රශ්නේ දන්නවා දන්නව නෑ අපිට නෙමෙයිනේ අපිට ඒක අදාළ නෑනේ මොහොත ගොඩ ගල්ලා කියනකොට ආයිතින් ඕක ලෝක ධර්මය ඉතින් ඕවට ඕක තමයි අනිත්‍ය ධර්මය හැමදාම මේවා එක වගේ තියෙන්නේ ඕවා තමයි මේ ජාතක කතාවල මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ඉතින් එහෙම ඔක්කොම කියනවා තාම Tamange එලිපත්තට ආවේ නෑ ආවේ නැති නිසා මට මම ඒකෙන් සැලෙන්නේ නෑ හැබැයි තමන්ගේ ලිපත්ත ළඟට වතුර ටිකක් දැම්මොත් ඔන්න එදාට තමයි තමන්ට නිින්ද යන්නේ නැතුව නිනව නැති වෙන්නේ. එතකොට ඒ තියෙන්නේ මොකද්ද? අර මට නෙමෙයි අපට නෙමෙයි අපට අදාළ නැහැ. එතකොට මගේ කොටසට මොකුත් හානියක් නැහැ. ඒ ආත්ම තෘෂ්ණාව නිසා ඒගොල්ලන්ට ලෝකෙ ගැන සංඥාවක් නැහැ. ඒගොල්ලෝ බොහෝම සැහැල්ලුවෙන් මධ්‍යස්තව ඉන්නවා. ඔය විදිහට එක්ක ආත්ම තෘෂ්ණාවෙන් මොසපත් වෙලා එහෙම නැත්නම් කරුණු නුවණින් වැටහෙන්නේ නැතිකම නිසා ඒබඳු තත්වයන් මත යම්කිසි කෙනෙක් නොසැලී ඉන්නවා නම් එතන තියෙන්නේ උපේක්ෂාවක්මයි. ඒ උපේක්ෂාව අඥානකමින් මතුවෙන උපේක්ෂාව. ඊළඟට දෙවන උපේක්ෂාව තමයි සමාධි උපේක්ෂාව. සමාධි උපේක්ෂාව ඇති වෙන්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන ඒ ධාන උපදවාගෙන චතුර්ථ ධානයට පැමිණෙනකොට උපේක්ඛා ඒකාග්‍රතාව. එතන ඉතුරු වෙන්නේ ඒකාග්‍රතාවයයි උපේක්ෂාවයි පමණයි. එතකොට එතන දැඩි ඒකාග්‍රතාවය නිසා තමයි අර උපේක්ෂාව ජනිත ඒක සමාධි උපේක්ෂාව. ඊළඟට විදර්ශනා උපේක්ෂාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති වෙන උපේක්ෂාව. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව දකිනෝ, ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්තයි කියලා දකිනෝ. තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස රාම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ආත්මාර්ථ පරාර්ථය උදෙසා කරුණා මෛත්‍රියෙන් දේවල් වෙනස් කරන්න, පවත්වන්න, නඩත්තු කරන්න, රැකගන්න උත්සාහ කරනවා. හැබැයි එසේ උත්සාහ කරලත් එය ක්‍රියා එය එය සඵල නොවන තැනකට හේතු ප්‍රත්‍ය ගොඩනගෙනවා නම් එතෙන්දී ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ත ඒක තමයි විදර්ශනා උපේක්ෂාව එහෙම නැත්නම් සංස්කාර උපේක්ෂාව. ප්‍රඥාවෙන් ඇති කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම විදුඩබ කුමාරයා යනෝ ශාක්‍ය ජනපදය විනාශ කරන්න. ඒතොර තමන්ගේ ඥාති වර්ගය. බුදුහාමුදුරේ එක වළක්වනවා. දෙවෙනි වතාවත් වළක්වනවා. තුන්වෙනි වතාවත් වළක්වනවා. හැබැයි හතරවෙනි වතාව ක්‍රියාත්මක බුදුහාමුදුරුවෝ නිහඬ වෙනවා. ඒ ඕන එකක් කරගත්තු දැන් කියලා නෙමෙයි. ගැටිලා නෙමෙයි. මුලදී ඇලිලා මගේ ඥාතීන් කියලා රකින්නට ගියත් නෙමෙයි. ඒ අවස්ථා හැම එකදීම උන්වහන්සේ ක්‍රියාත්මක උනේ මුලදී කරුණා මෛත්‍රිය පාවිච්චි කළා කරුණාවෙන් මෛත්‍රියෙන් අන් අයට වෙන විපත වළක්වලා සුරක්ෂිත කරගන්න. හැබැයි ඒක වළක්වන්නට බැරි තැනදී කරුණා මෛත්‍රිය එතන යොදවලා තේරුමක් නැහැ. එතනදී උපේක්ෂා ගුණය මතු වෙලා මතු කරගෙන උන්වහන්සේ ක්‍රියාත්මක එතකොට එතරට ගැළපෙන ධර්මතාවය තුළ උන්වහන්සේ පිහිටා සිටිනවා. අනිකා විපතින් ගලවා ගන්න පුළුවන් නම් හේතුඵල වශයෙන් එතනදී උන්වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් සක්‍රිය වෙනවා. එතකොට කරුණාවෙන් මෛත්‍රියෙන් සක්‍රිය වුණාට වෙනස් කරන්න බැරි නම් එතනදී මධ්‍යස්ථතාවයෙන් ප්‍රඥාවෙන් මධ්‍යස්ථ වෙලා මනස පවත්වා. ඒක තමයි ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂා. ඉතින් ගොඩක් දෙනෙක් තුල ඇති වෙන්නේ අර ආත්ම තෘෂ්ණාවෙන් හෝ ප්‍රශ්න නොඇටහීම නිසා හෝ ඇත්තටම මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තේරෙන්නේ තමන්ගේ මනස ගැන අවදිමත් බවක් නැහැ මනසේ කෙලෙස් උපදිනවද ඇලීම් ගැටීම් උපදිනවද කියලා එහෙම වැටහෙන්නේ නැති නිසා රළු රළු විදිහට මොකුත් ඇති නොවෙනවා නම් ඒගොල්ලෝ හිතනවා මම බොහොම උපේක්ෂාවකින් ඉන්නවා කියලා හිතාගන්න ඉතින් අර රළු බවට සාපේක්ෂව ගත්තොත් ඒක යම් උපේක්ෂාවක් කියලා ගන්න පුළුවන් සාපේක්ෂ වශයෙන්. නමුත් අර කියන ඥාන සංප්‍රයුක්ත වූ හැබැයි උපේක්ෂාව නොවේ බොහෝ තැන්වලදී ඇති වෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඊටාම් පැහැදිලි ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී. හරි, ඊට